ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තාත්වතාවකට ධර්ම සාකච්ඡාවකට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අද අපි හතරවෙනි දවස් මායිතා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මල්ලිගන්නෝන මාත්‍යගෙන් ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ අතර වාරේදී කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථා අනුකූලව ඒකත් කරන විදිහට මම සාදරයෙන් මතක් කරනවා. මේවා නේමවල භාවනාව ලැබුණ නවක යෝගිනියක් වේ. වාඩි ආනාපානයේ සිට දැනීමට උත්සාහ කරමින් නියමතු නොවිය. සිතුවිලි සංකාරී හිත පාක්ෂ විය. ඉරිදා හිත මම දැන් මෙතන යැයි මෙනෙහි කිරීමට පටන් ගත්තා. සමුදා මේ දෙස මෙනෙහි කරන විට කය ඉන්ද්‍රියෙන් පසුබඳට දෝලනයක් වන්නට පටන් ගත්තා. මෙසේ සිදුවන විට මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. දෙයක් පිළිබඳ දැනීම නොදැනීම මීට අමතරව උගුලේ කම්පන ඇස්වල තීත තීව්‍ර චලන හිත රැකීම ආදී ඇතිවිය. ආනාපානේ නම් දැන් සක්මන් කරන විට වම දකුණු හොඳින් වැටහිණ. උණුසුම් පොළව සීතල පොළව ලෙස දැනිණ. කවදාම භාවනා කරගෙන යාමට, තවදුරටත් භාවනා කරගෙන යාමට පුද්ගලික හෝ උපදෙස් ලබා දෙන තේක්වා. ආනාපානයේ නොවැටීම ගැටලුවකි. ඇත්තටම අර ආනාපානේ නොවැටුනේ නැති වුණත් අර මම දැන් මෙතන කියන එක අල්ලගෙන යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒක ආධුනිකයෙක් වශයෙන් සතුට වෙන්න ඕනේ. ඒකෝට Tamand බස් එකට ගමනක් යනකොට වාඩි වුණා හෝ පරියන්කයකට එල වාඩි වෙච්ච වෙලාවක හෝ වැටෙනවා නම් හිත ගන්න පුළුවන් ගැටයක් තියෙනවා මම දැන් මෙතන කියලා. ඒ වැටීම දැනෙන්නේ අර කියන විදිහට ඔළුවලක් වෙන ගැටියක්, ඇස්වල කඳරන ගැටියක්. ඇඟ ඇතුලේ මොකක්ද කම්පන චංචල වගේ. අන්නේ ලකුණු හුරු කරගෙන තියාගත්තොත් බය වෙන්න දෙයක් නෙවෙයි මේක අමතර දෙයක් නෙවෙයි ස්වභාවය කියලා. මේ ලකුණු හුරු කරලා තියාගත්තොත් මට මෙන්න මෙතන ධෛර්ය වෙන්න කාරණා දෙකක් කියලා දෙන්න පුළුවන්. එකක් තමයි මට මතකයි මම ඉතාමත්ම තීරණාත්මක විභාගයකට මුහුණ දුන්නා වයිවයි වාචික පරීක්ෂණයකට මම ලෑස්තිලා නෙවෙයි ගියේ. සාමාන්‍ය දැනුම කියනවා ඒ දැනුම ආදර්ශ සමීකරණ වලට මොකක්වත් මතක නැහැ. මම දැනගත්තා ඒ අමාරුයි කියලා මම ගිය ගමන්ම කරේ බෝඩ් එකේ ඉස්සරහා වාඩි වෙලා තුන්සරයක් විතර නිකන් හුස්ම අරගෙන ඔය ඔය ෆීලිං එක ගත්තා. මම දැන් මෙතන ඉන්නකොට මට දැනෙන මෙතන රත් වෙනවා, ඇස් දෙක නලියනවා. ඒකවල මට ඇස් දෙක අරනකොට මම ගෙදර වගේ වෙනවා. මම හදිසි විභාගයකට ගිහිල්ලා තද බලයෙන් තමයි ඉඳගත්තේ. හුස්ම තුනයි ගත්තේ. ඊට පස්සේ මම දැනගත්තා බෙල්ලෙකින් වැඩි වෙනවන මෙන්න ඕන වෙච්චා. ප්‍රශ්න අහන්න පටන් අරගත්තා විදිහකට දිගට ගියා. මම බොහොම සැහැල්ලුවෙන් බොහොම hina දෙවි උත්තර දුන්නා. බෝඩ් එක හරියට උත්සාහ කරාම මම ළඟ අර සියුම් දැනුම නැති බව පෙන්නන්න. මම කිව්වා සියුම් දැනුම නැති වුණත් මෙච්චරයි ඕන කරන්නේ ඒකමයි ළඟ තියෙනවා. ඉවරෙච්ච ගමන් හිත බෝඩ් එකේ ඉරිපෙක්ෂණ කැවිලා මට අතට අත දීලා කිව්වා මේකට ඉදිරිපත් වෙන ඔක්කොම මුතුම ටෙන්ෂන් එකකින් ඉන්නේ ගොඩ කාලෙකින් අපි දැක්කයි කොහොම මිනිස්සු කොහොම විවේකීව විභාගයට මොන වෙනවා ඉතින් මම දැනගත්ත මම පාස් කියලා කියන්නේ ඒ නිසා මේ මේ ගෙදර ඉන්න බව නැත්තම් මම දැන් මෙතන කියන එක දැනගත්තොත් ඒ අම්මා මරණයි කියලා හිතන්නේ එතෙන්ද යනකොට අපිට දාඩි දාලා කතා කරගන්න බැරුව දඟලන ගතියක් එනවනේ එතකොට මේකට හිත දාපු ගමන් අර සෝඩා බෝතලේ කඩලා හෝස් කළා ගියා වගේ ආයෙ තැම්පත් වීමක් වෙනවා. ඉතින් මේක තැම්පත් වුණාට පස්සේ ඕනේ නම් ආනපන අල්ලන්න පුළුවන්. ඕනේ නම් පිම්බි හැකීම අල්ලන්න පුළුවන්. ඒක ඕනේ නෑ ඇත්තට. මේක ඊට වැඩි කිටිමන්තිය. ඒක නිසා මේක හොඳට උරු කරගන්න බය වෙන වෙලාවට කොහොමද ඇඟිලි කම්පණ වෙන්නේ. තැම්පත් වෙන වෙලාවේ කොහොමද? නොදන්න තැනකට ගියාම මේක කොහොමද? දන්න දැනකට ගියාම එහෙම කොහොමද? තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට කොහොමද? මොකක්වත් නැතුව Taman විතරක් ඉන්නකොට කොහොමද කියලා මේ ටික අඳුනගත්තා නම් Tamanට ඒක නිතරම සංසාර ගමනේදී දුර යන්න උනත් එක්ක යන මිත්‍රෙක් වඩපත් වෙනවා. ඒක දෙනෙක් මේ ඇතුළත පණිවිඩයට බයයි. Tamanගෙන් අත්‍යන්ත වශයෙන් Taman මැරෙලා නැති බව දැනගන්න ජීවත් වෙන බව ක්ලාන්ත වෙලා නැති බව සීනති ලබව දැක් කරගන්න මොකද්ද සංඥාවක් කියලා. මේක තමයි භවය කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒ භවය ගැන බලන්න ඇතුළට හිත දාන්න. ඇතුළට හිත දාලා බලනකොට පේනවා මේක නිකන් හරියට මේ මල් මාලක යටින් දුවන නූල වගේ. කොච්චර මල් ලැබෙනවද හැම මලක්ම ඇමිනෙන්නේ මේ තේමා නූලට තමයි. ඒ වගේ මේක උඩ තමයි මේ ඔක්කොම අත්දැකීම්. මේකට යන්න පුළුවන් නම් මේ කියන කම්පන චංචල කවදාකවත් මානසික අතතිස්ති කවදාකවත් ටෙන්ෂන් එක නැහැ කවදාකවත් මේ මේ අඩුපාඩුවක් නැගේ පීච් එකක් තියෙන නිසා මම හිතනවා ආධුනික වශයෙන් ඉදිරිපත් කළ තියෙන කාරණු සත්‍ය නම් උද්දල ගමනකට ආරම්භය පටන් ගන්න තියෙනවා ඒක නිසා බලන්න මේ මම දැන් මෙතන කියන එක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි සක්මන් කරනකොට ගන්න පුළුවන් කවුරුත් එක ගහ බැන ගන්නකොටත් ගන්න පුළුවන්. කවුරුත් අපට ස්තුති කරනකොටත් ගන්න පුළුවන්. ඒක පුරුදු කරා නම් මරණ මොහොතට ආවත් මොන කලබලයකට ආවත් ඔය මෙතෙන් හිත ගත්ත ගමන් ඒකේ තියෙන අර ආතති ගතිය නැති වෙලා හිතේ නිකන් තැම්පත් වෙන ගතියකට එන්න පටන් ගන්නවා. ඒක නිසා අනිකුත් උපක්‍රම අනිකුත් තාක්ෂණික ක්‍රම අනිකුත් කර්මඨාන් නැතුණයි කියලා බය වෙන්න එපා. නමුත් මේක නැතුව මොන කමටහන තිබ්බත් වැඩක් මේක තියෙදි කමටහන් නැතුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ තියෙනවනම් හොඳයි ප්‍රශ්නයක් නැහැ නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ එතන උනන්දු කරවනවා දිගට මේ විදිහට කරනවා සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා කියනවා අවුරුද්දක් ලක්කාර කරගෙන යාමට පෞද්ගලික උපදෙස් ලබා දෙන තේක්වා ඒ කියන්නේ ඒක දෙවෙනි කොටස තමයි මෙහෙම කරලා ගෙදර ගියා වගේ නිකන් මේ හුරු වුණාට පස්සේ අර පිම්බීම හැකිලිම හෝ ආනාපානිය හෝ ස්වභාවයෙන් ඇවිල්ලා දොරට තට්ටු කරා. ස්වභාවයෙන් ඇවිල්ලා Tamanට කතා කරා. එතකන් එපා උසක් ගන්න. එහෙම ආරාධනා පූර්වක වෙන්න මම දැන් මෙතන ඉඳගෙන පුළුවන් තරම් ඒකට අවධියෙන් ඉන්නවා. එතකොට මගේ මෙහෙවීමකින් තොරව මගේ චේතනාවකින් තොරව ස්වභාව සිද්ධව මොකද්ද වෙන්නේ? අපි කියන අචේතනික වාසංස්කාරික අවිඥානික මොකද්ද වෙන්නේ? වෙන විදියකට මම ආයෙත් ඕක කියන්නම්. මෙහෙ ඉන්නකොට කිසිම චේතනාවක් පහළ නොකර, අදිෂ්ඨානයක් නොකර, එහෙම නැත්නම් කියන සංස්කරණයක් නොකර ඉන්න පුළුවන් හැම චිත්තක්ෂණයම කෙලෙස් නැහැ. ඒ තමයි විශාල සංසාරේ හොඳටම අපිට පෙන්ලා දෙන්න පුළුවන් මේ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ, අලුතෙන් කෙලෙස් රැස් වෙන්නේ නැහැ. චේතනා නැහැ. ඒ නිසා මේ මම දැන් මෙතන කියන දැන කුඩාරම ගහකට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් අසංසාරේ පුරා එකතු වෙච්ච මෝහ පටල අඩු ගන්න එක චිත්තක්ෂණයකට කැපුවා. ඒක දිගට පවත්වන්න පුළුවන්. ඒ දිගට පවත්වන කාලේ පුරාවට කෙලස් නැහැ. මේ සර්වඥාන්ත මතක් කරනවා මේකට නිකම්ම යන්න බෑ. ගා පුහුණු කරන්න ඕන. මොකද මේක පුහුණක් නැතුව හිටියොත් අපේ හිත කොහෙලාද පිටනේ කියන්නේ. ඒ නිසා අතුරු දෙන්න උරු නැහැ. අතුරට ආවත් මේ සිද්ධ වෙන්න ඕනේ හොඳට සිද්ධ වුණාට පස්සේ තමයි සතුටක් ඇති කර ගන්න පුළුවන් නරක අපත අපරාධ අකුසල කර්ම කරපු කෙනෙක් වෙන්න පුළුවන් මානසිකින් ඉස්සරහට වෙන්න පුළුවන් නමුත් මේ චිත්තක්ෂණය පේනවා ඒක හොදන්න පුළුවන් ඒ වගේම සහතිකය ගන්න පුළුවන් මට පවු නොකර ඉන්නවා කියන්නේ පවු නොකර ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ පවු නොකර ඉන්න බව දන්නේ ඒක දුකක් කියලාට පවු කෙරෙන්නේ නැහැ නමුත් අපි දන්නේ ඒ වෙනුවට අපි කරන පින් අකුසල මේ පව් කරන වෙලාවේදී තියෙන සහගහනක තියෙන දැවෙන එක ඒකේ මුළු දවසම පෙළෙනවා. කරපු පොඩි වැඩේට ඇහැට කුණ වැටුණා වගේ හරියට තැවෙනවා. නමුත් මේ චිත්තක්ෂණේ දන්නව පව් කරන්නේ නැහැ නැති බව දන්නවා. බුදුරජාණන්සේ කියනවා නොකර ඉන්න එක අහම්බෙන් උනත් වෙන්න පුළුවන්. ඒක දන්නකම තමයි තමන්න තියෙන ලොකුම පණ්ඩුව. ඒතකොට තමයි දෙකේ දවස් අවතර විනාඩි 5ක් 10ක් 15ක් 20ක්ම සුද්ධ වශයෙන්ම පව කරන්නේ නැහැ කරන්න තිබව දාන. ඒ චිත් ඒ හිතට වඩා බලවත් මොනම චිත්තක්ෂණයක්වත් මේ මුළු සංසාරෙම පව කරන්නේ නැහැ කරන්න තිබව දාන. පව කරනවා නම් කරන බව දාන. ඒ නිසා ඒක තමයි ඊගාව පියවර. එහෙම යනකොට හුඟාකට අනුපාතේ එන්න පුළුවන්. ආවොත් සාගර වෙන්නේ නැහැ කියලා ගණන් ගන්න එපා. පුළුවන් තරම් මම දැන් මෙතන කියන එක හැම ඉරියව්වෙම ගන්න බලන්න කියන එක නම උපදේශය. do breathing meditation, of the air coming through my nose But I somehow know it is or Am I supposed to continue my meditation like this? as far as you can see in-breath and out-breath, see as discreetly as possible as immediately as possible, as continuously as possible, uh, that is to say diligent effort and precise aiming, when and where in-breath happen, you must not only know this is in-breath, you must have understanding this is not out-breath, this is not a sound, this is not a thought, this is not a pain. And when and where the in-breath gives, in, gives rise to the out-breath, you must know now it is not in-breath, it is out-breath. It is not any nonsense. Likewise, when and where it is going, it can follow it up. That means mind is so docile, mind is so controlled, mind is so tamed. So, uh, in to outward changing happens. When and where happens, you just follow it. Later, once that is seasoned, once that is uh, mastered, you can say this is the beginning of the in-breath, and this is the middle of the in-breath, this is the end of the in-breath. And this is the gap. And then this is the beginning of the out-breath, middle of the out-breath, end of the out-breath. Like you can, this is called thin slicing of time. At the beginning you get two, two chunks, in-breath, out-breath. It is also an achievement. When, when and where you know this is a in-breath is not a one shot, it is a series, you chop them into as tiny uh, slice as possible, thin slicing. More and more you slice it. You are as if using an electron microscope. You can see each and every tiny particles, small things uh, within uh, inwards. So ultimately you do not know how much the focusing power in your mind so you can go deep, deep, deep in. This is called Vibhajyavada, according to Buddha. Vibhaj means analytical knowledge. You, sec you cut into sections. And then each and every part, when you give that attention, uh, your mind is so penetrating, ultimately see through the matter, not only just see and come back. Anything you can see through, when you know the art of thin slicing of time. So start somewhere, wherever maybe you have started. And mind you, more and more you keep on practicing, sharpness increases, the thin slicing of time become your hobby, become your uh, second nature. You never look at the thing in the superficial way and decide. Instead you thin slice, more and more you thin slice, your decision-making process will not be much important. You develop evenly suspended attention and suspended decision. So much so you are uncommitted. When and where you going to decide upon the superficial value, get committed, then only the tension matter. Develop the thin slicing of time and don't rush into that. Do it in a, do it as the time permits. You must very sensitive to know when to start the sharpening. You start with the gross, go to the subtle and subtlest. So if you're going to start the subtlest, nothing happens, everything gets messed up. So you have to understand this, this no other method than trial and error. Each and every trial and error is known as a research, noble quest. Uh, this is the way one has to develop. උපදේශවල පවතනවා භාවනාව පුරු කරපු කෙනෙකුට වායුව ගමන් සමාධිය වැඩෙනවා කියලා. ඒ දැනගන්නේ කොහොමද? සමාධියකට පත් වුණාම දැනෙන්නේ කොහොමද? මයෙන් අහුවොත් මේ පාවිච්චිනා ඩ්‍රැගන් ෆෘට් කියලා જાතියක් කාලා තියෙනවද මන්ට? කාපු නැති මිනිස්සු එක්කව ඩ්‍රැගන් ෆෘට් වල රහ කියන්නේ කියලා කොහොමද කියන්නේ? මේක ඇපල් නෙවෙයි කියකි, බරක නෙවෙයි කියකි, පතෝල නෙවෙයි කියකි, වට්ටක නෙවෙයි කියකි, උග්ගස් නෙවෙයි කියකි නමුත් සමාධියක් අත්දකපු නැති මිනිස්සුන්ට සමාධිය කොහොමද කියලා කොහොම චින්තනන්නේ? බෑ. ඒ නිසා මහසිදායෝ කියනවා ලුණු ගැන ඔබට තීසීස් එකක් ලියන්න පුළුවන්. ඒ කියවන එකට තේරෙන නමුත් දියෝදි කරන කියලා ලුණු කැටයක් කටේ තියපන්. අන්න තේරෙනවා. ඉතින් ඒක ඔබ භාවනා කරගෙන යන්න ඔය අනුන්ගේ දැනුම ටොන් එකකට වැඩි වටනවා Taman ළඟ තියෙන අවුන්සි. ඒ තමයි ළඟ තිබුණා කාගලා තිබුණා සමාධිය නැති වැඩක් නෑ. ඒක ඉතින් වටිනවා එක විදිහකට විශ්වාසයක් ඇති කරගන්න. භාවනා කරගෙන යන්න සමාධිය කියලා කියන්නේ මීමැසුකෝදී එකතු වෙච්ච වෙලාව. ඒ විසිච්චිත කියන්නේ මීමැසු විසිච්ච වෙලාව. සමාධිගත වෙනවා කියන්නේ සමතේකටපත් කරනවා කියන්නේ එච්චරයි. ඒක නිසා බලන්න හිත හොඳට මේ කාර්මික tempත්ලා යනකොට කොහොමද වැටෙන්නේ කියලා. ඔක කියන්න උත්සාහ කරන්න කියන්න බෑ. ඒකට අපි කියනවා අත්දැකීම කියලා. ඒ නිසා සමාධිය ගැන පොත් ලියන්නේ. තීසිස් ලියන්න පුළුවන්. ඒක නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ. ටොන් ගණන් ඒ පොත් කියනට වැඩි එක අවුන්සයක් පැත්තකට ලයිදගෙන මොකද්ද මේක කියලා දැනගත්තේ නැත්නම් අපි මේ මනුෂ්‍ය ජීවිතය ඉතාම වටින කොටසට එහෙම නැත්නම් කියනවා නම් මේ සාරමණ්ඩේට බැස ගන්න නැතුව මැරලා යන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට අමාරුයි ගන්න අමාරුයි. ඒක නිසා දිගට කරගෙන කරගෙන යන්නේ යම් වෙලාවක හිත අරමුණේම tempත් වෙලා තියෙනකොට ඒ අත්දැකීම කියන්න පුළුවන් වෙන කෙනෙකුකින් හරි අමාරුයි ඒක වෙන කෙනෙකුකින් වෙන කෙනෙකුට සංනිවේදනය කරන්න අමාරුයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මුල් කොටසෙන් නම් ටිකක් සායික පැත්තක් තියෙනවා අන්තිම වෙනකොට ගාක් මූල ධර්මයට ඇදලා තියෙන ප්‍රශ්නේ. But I, I see milk in one. I see mini bread in one bread and then bread turns to be vibration. Please advise how to proceed from this point. Metta. So when and where you go to the slicing of time, everything is nothing but a vibration. This vibration is the one going to make physical forms, sounds, smell, taste, touch. Once it's consolidated into Rupa, Vedana, Sadda, Gandha, that means sound, uh, then you can give a name. But when everything come back to the source, that means come to the preliminary form, it's just a wave. It's just a, just a energy so you start with the breath and more and more you think size the time, ultimately uh, boils down to dissolve into the vibration. So that means you have to understand how it is, not at the superficial level, slowly, slowly coming. When it is coming, identity loses. You can't, you don't know whether it's in-breath or out-breath. You can't discriminate. But still you know you are in the breath. You know you are not dead. You know you are not sleeping. You know you are not unconscious. So you see the transition. You see the transitional nature. Uh, it goes earlier like a breath, but the very same thing ultimately gives rise to a vibration or energy. So that is what the Buddha says, anicca. Anicca means if you observe something, face value it appears like existing. But whenever you see detail, it is just a wave. It is just energies so more and more you go to the energy, it loses identity. Not only the identity, you can't demarcate this is in and out margin also. So when it is happening, sometimes you develop doubts. You uh, do not know whether it is progressing or distorted. That is because we have never touched that area. So by familiarizing, of course together with preparedness, you familiarize it. You say, you can understand it is not limited to Buddha, Buddhist. It is not limited to the, only the meditators. Only the meditators can witness it. So that is the way you develop everything coming from the same source. Once it is uh, delimited, cut and dry, labels, names and everything there. But when you think like the time everything come back to the source, it is just energies. These energies very healthy. It is very healing. It is very rejuvenating. It is very recuperating. It is very recharging your battery. Ultimately you find the, the vigilance, you find the diligence, you find the energy everywhere because everything is energy. Once you go into the superficial level only, they become consolidated, they become collapsed into this and that. Labels, permanent notion, everything happens. So this is a very good trend. But uh, only one or two times won't give much of a difference. You have to familiarize it as much as possible. ස්වාමී වහන්සේ මම ආශ්වාස ප්‍රාශ්වාසයේ හිත තබාගෙන සිටින වෙලාවක මට දැනෙනවා පසුබිම් වාදනයක්. වගේ ලාභයේ වෙච්ච දෙයක්. ඒක නිකන් ඇතුලේ වෙන කතාවක් වගේ. ඒ මට හරි කරදරේකි. මේ වේදි සිටින මට උපදේශක් දෙන්න බැහැ. ඒවත් කරන්න. කොහේ ගියත් මේකෙන් බේරෙන්න බෑ. අපි මයිකල් ජැක්සන් නනම්මන මියුසික් අහන්නේ ඕකෙන් බේරෙන්න තමයි. කොහෙන් ගියත් බේරෙන්න බෑ. තනි වෙච්චාම පාළු වෙච්චාම ඕක එනවා ළඟට. ඒකයි අපි මේ ලෙඩ වෙන්න බයයි. ඒකයි අපි අන්ධකාරයට බය. ඒකයි අපි පාළු වෙන්න බය. ඒකයි අපි කොම් වෙන්න බය. මොකද ඔය ඇතුලේ තියෙන සද්දයක් මේක හරි මුස්පේන්තුයි වගේ. නිතරම ඇඟෙන් පිට වෙන සද්දයක් තියෙනවා. ඒකට කියනවා sound of silence කියලා කියනවා. එහෙම නැත්නම් ඔය මයික් වල එන සිකඩයකදී මයික් එක ඕන් කරලා සද්ද එන වෙන සද්දයක් තියෙනවා. මයික් එක ඕන් කරුවොත් ඔය සද්ද එනවා. කතා කරනකොට එන්නේ එන්නේ නැතුව නෙවෙයි ඒක යටපත් කරගෙන යනවා. ඉතින් අපිට පුරුදු කරන්න ඕන දුක්ඛ සත්‍ය ඒක නියෝජනයක් තමයි. කිසියම් දෙයක් නැති උන්ට ඇතුලෙන් යන සත්‍යය. මම දන්නේ ඒකට මේ දීම සඳහන් කරලා තියෙන්නේ කියලා. ඒකට ගියාට පස්සේ ඒක නිකන් කොම් කරනවා අපිව. පාලු කරනවා අපිව. තනි කරනවා අපිව. ඒකාකාරී කරනවා අපිව. මහා කම්මැලි කරනවා. ඒ නිසා අපිට එතන ඒ වෙනකොට හොඳයි මයිකල් ජැක්සන් නාන්න අපිනවනේ. නන්දමාලි අමරදේව මේ මොකක් හරි එකකින් දාගෙන යනකොට අයින් කරුවට පස්සේ මෙයා නිතරම ඉන්නවලා කවදාද යවා පුරුදු කරගත්ත දවසේ නිවන් දකින්න ඔක එලවන්න දඟලන තාක්කල් ඉතින් අපි බටහිර සංගීතයයි රොක් මියුසික්යයි ක්ලාසික් කියයි නාන බුදුආමරෝ කියන මේ සියලු සංගීත අඳා වැටි කියන සෑම ගායනයක්ම ඇඬිල්ලක් සෑම නැටිල්ලක් පිස්සුවක් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා ඒ මොකද මේ නිස්සද්දේ ඒකාකාරීකම දන්නේ නැති වෙනකොට අපි වට්ටක්ක නැටුම් උඩ නැටුම් අර නැටුම් කටුස නැටුම් නටනවා ඒ ඔක්කොම නැටුම් ඉවරයි 60 පෙන්නට පස්සේ එතකොට ওই දෙක විතරයි ඉතුරු වෙන්නේ. ඇඟේ බර තේරෙනවා ওই සද්ද නිතරම ඇවිල්ලා කියනවා තෝ කාලකන්‍යා දැන් කොටු උනා නේද නටපු කුමන නැටුම් කිලි කවට සිනාදා. ඒක තරුණ කාලෙම අඳුනගත්තා නම් වයින් කරන්න බෑ. ඕන වෙලාවක හිත එකලස් කරන්න ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එකේ. සමහරව මේක භාවනාවක් කරගන්න. මම පෞගේ දසල පෙරතල ගිය වෙලාවේදී ඒ <coughs> මෑණි කෙනෙක් මට වතුන පොතක් inner listening sound of silence කියලා බිකු අමරෝලි කියලා. ඉතින් ප්‍රශ්නය වුණාට පස්සේ මම කවෙනම පොතක් තියෙනවා. කැමති නම් කියවන්න කියලා. බලන්න හොඳ වෙලාවට ඒ සභාවට පොඩි විවෘතනේ කියවලා දුන්නා. පස්සේ අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා ඒක සිංහලට දාන්න. මේක ත්‍රිපිටකයේ මට මතක තියුණ එක තැනක කියුවයි කියලා. මට ඊට පස්සේ හම්බුනේ නෑ මොකද්ද ඒ සූත්‍රය කියලා. කෙලිම මේක සර්වඥාන්සේ කියලා නෑ. නමුත් බටහිර අය හොඳට කඳුනගන්න විශේෂයෙන්ම අමරාවති භාවනා කරපු අයට ඒ විකුසුමේදෝ අඳුර අඳුරලා දෙනවා. මේ මොනවත් නැති වෙනකොට ඇහෙන පාළු භවයේ සත්‍යයක් තියෙනවා. ඒක හරිය මුස්පෙන්ටි වගේ. හැබැයි ඒක හුදේකලාවේ ලක්ෂණයක් කරගත්ත මනුස්සයෙක් ඒක හරි රසයි. ඒක විවේකයේ ලකුණක් වඩපත් කරගත්ත කෙනාට ඒක හරි රසයි. මේක විස්්‍රාම වෙන බව ලකුණක් දැනගත්ත කෙනාට යයි දෙනවා ඒකට එක්ක ඉන්න තාක්කල් තමයි ආරසයි. නමුත් උගව දෙනකොට ඒක හරි පාළු භවයේ ලකුණක් නිසා උගව දෙනේ ওই নানা ආකාර ප්‍රමෝද දඟනවා. ඒක දැනෙනවා නම් පුළුවන් තරම් බලන්න ඕක යාලු කරගන්න. ඕක නැතුව බෑ. ඒක සුභාශිංසනයක් කියලා නෙමෙයි. ඒකත් ඒකත් එක්ක තමයි අපි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේක පුරු කරගන්න. මේකට විවෘත වෙච්ච දවසේ ඕන කෙනෙක් කෑ ගහද්දි බනිද්දි Tamanට ওই නිස්සද්ද භාවයට හිත දාගෙන ඉන්නකොට ඒක නිකන් ග්‍රීක භාෂාවක් වගේ ඇහෙන්නේ නැහැ. ඔය යnderලා ඉන්න එකයි කියන්නේ. මම දන්නේ හැම ලියුම ලියලා තියෙන්නේ ඒ වගේ දේවල් සඳහන් කරලාද කියලා මම ඒක නෙවෙයි නම් අදහස් කරන්නේ මම කතා කරන දේ අදාළ නැති එකක්. නමුත් හොඳට හොයලා බලලා මුලින් තරම් ඒක හුරු කරගන්න කියන එකයි උත්තරේ කියන්නේ. Bhante, I'm still very much in India. Yet to move past the state of laziness and daydream. When emerging from a daydream, however, I find myself in a very peaceful frame of mind, with my breath becoming satisfactorily subtle. However, a pain in my mind begins to end me, for I had to let it through. While daydreaming, though I don't, while daydreaming, though I don't lose focus on my of my breath, when I place my spine out, I do feel like I'm starting to, starting all over again because my breath changes, becoming more strong and clear and my awareness of my hands and legs returns what it returns, it right then of me to take my spine out But if uh, reading is not clear to the audience due to the mic or due to the fast reading, whatever, yes please, if it is possible, otherwise I will just give the what I have listened. One thing, I am still very much a beginner in meditation and I am yet to move past the stage of laziness and daydream. When emerging from a daydream, however I find myself in a very peaceful frame of mind with my breath becoming satisfactorily subtle, subtle. However, pain in my spine begins to nag me, for I have to let it grow while patiently. Though I don't lose focus of my breath, my breath, I straighten my spine out. I do feel like I'm starting all over again because my breath changes my changes, becoming more strong and clear, and my balance of my hands and legs better Was it right then of me to straighten my spine out? Uh, this time is clear better than last one. Eh? And this indicates uh, the particular person who is writing fairly understand what has to do and it has already done. That means keep track with the breath. While you are keeping on the breath, daydreaming happens, thinking happens, spinal cord collapse and the posture becomes um, slack. But even then again, whenever you come to the breath, you see mind is at peace. So that means keep the, uh, give the track. That means to keep the theme, the breath, as continuous as possible when and where it arises. And you see different modes are there. Sometimes thinking happen, sometimes sounds sometimes fails. But even then, as far as mind is ready to come back to the primary object, which is gross or subtle, you see there is accumulation of your experience. If you are changing the object, your experience never accumulates. So therefore, let anything happen. But when and where it is gone, if you can come back to the primary object, so much so, your experience is accumulating, so uh, you are gaining. And the end result, you find a peace of mind. But within the content, you see thinking, you see daydreaming, you see sounds, pains, gross breath, subtle breath, collapsing of the uh, spinal cord. Never mind. Because beginning also you are starting with the mindfulness, ending also in the mindfulness, within that whatever it happens, you develop the indifference, you develop the unshaky mind, to the visitors. You keep the attention to the uh, chief guest. Chief guest being my primary object. So much so, uh, you develop resistance, you develop forbearance, you develop the art, ways and means how to keep the track with the primary object as much as possible, not 100%. So therefore it is a very good sign. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා කරන හැම මොහොතක් මොහොත හැම කෙනෙක්ම යනුළු ධර්මයේ දැනගත යුතුද විශේෂයෙන්ම සූත්‍රණ අනිදාන්නේ නොදැන භාවනාවට සිත යොමු කර හැකිද බුදුදහම ගැන නියම දැනුමක් දැන් නැතිව භාවනා කිරීමේ නියම ප්‍රතිඵලය ලැබෙයි දැයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැතියි මේක ඇහුවනම් සෝපාකදී මේක ඇහුවනම් අඟුලිමාලගෙන් මේක ඇහුවනම් පටාචාරාවගෙන් මොනවා කියන්නේ පටාචාරා මේ වගේ ධර්ම සාකච්ඡාවක මැදට ආවේ ඇඳුම් නැතුව සෝපාක හම්බුනේ අසුචික දක්කරේ කියන්නේ අඟුලිමාල හම්බුනේ කඩුවක් පිටිපස්සෙන් තියාන කපන්න එලවදී ධර්මයේ තේකියා එනිසා අපේ ගමේ පැත්තේ කතාවක් තියෙනවා මේ නොකෙදෙන වෙදකමට කෝඳුරු තෙල් කල හතකුයි පතකුයි ඕනේ කියලා වෙන්නේ නැත්තම් වැඩේ කපුව ගොඩාක් දේවල් ඉල්ලනවා. වැඩේ වෙන්නේ නිකන් කහට නූල් කැල්ලයි පහටික්කුයි විතරයි වැඩේට යන්නේ. ඉතුරු ටික දේනම බොරු. ඒක නිසා වැඩි හැකි සංඥාව තියෙන මනුස්සයාට නැති දේවල් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. දැන් මෙතන මේ ඉන්න කට්ටිය භාවනා කරන්නේ නැතුව ඔක්කොම ලද පිටක දාලා නෙමෙයි මමත් පිටක දාලා නෑ. මටත් එහෙම අයිඩියක් නෑ. මගෙත් මහා ලොකු පාලි දැනුමක් ඇත්තේ නෑ. හැබැයි වැඩේට ඕන ටික නිතරම පාඩම් කර කර හරි ලස්සන යන්නයි තියෙන්නේ. ඒ නිසා එහෙම පැත්තකුත් තියෙනවා. 1956 දී ඉස්සෙල්ලා කිසි කෙනෙක් භාවනා කරේ නැහැ. කාරණා පහක් ඒගොල්ලෝ කියලා තියෙනවා. එකක් තමයි භාවනාව පැවිද්දන්න පමණයි. දෙක අරණ්‍යගත සංඥාට පමණයි. තුන සීලේ අංග සම්පූර්ණ විචයට පමණයි. හතර ත්‍රිපිටකයේ දන්න අයට පමණයි. පහ සමතෙන් හතරවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ තමයි විපස්සනා කරන්න පුළුවන්. ওই කාරණා පහ ලංකාවේ එක මිනිහෙක් දැක්කේ නෑ පිටින් ඇවිල්ලා බුද්ධහම ගැන හදාරපු සුද්ධෙක් කියලා කියනවා. එයා කියලා කියනවා මේ අවුරුදු 40 ඇතුළත 56 ඉඳලා ඉස්සරහට මේ පහම බොරු බව සිංහලයා ඔප්පු කරලා ඉවරයි. අද වැඩියෙන් භාවනා කරන සංඝයා නෙවෙයි. මම නේ ගොඩාක් කවිදෙන මිනිහෙක් මම හැමදාම බොහොම කලාත්මකව උඹලකට වලට ගන්න වගේ හාමුදුර කෙනෙක් ළඟ ඉන්නවා. මම හරියට වදිනවා. ඇති හැමක්වත් මේ සිවුර නියෝජනය වෙනවා. ඒ වගේම අද ත්‍රිපිටකය දන්න අය ඒව උගන්න උගන්න පන්ති පාවුට. කිසි කෙනෙක් බාන කරන්නේ. විනය අල්ලපු කට්ටිය විනය ධාරගෙන ගත්තා මේ විනය නතු කරන්න බෑ කියලා දඟලනවා. නමුත් කරගන්න කට්ටිය මුගක් වෙලාට අබෞද්ධයෝ. හුඟක් වෙලාවට මම වේවිදුරු ස්වාමීන් වහන්සේ සම්බෙච්චා කිව්ව අපි බලාපොරොත්තු වෙන අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ ඔක්කොම භාවනා කරන ඊගාට සංඝයා ඊගාට පිරිමින්ට විවේක තියලා ගොඩක් පිරිම් භාවනා කරන ඊට පස්සේ ගෑනුලික භාවනා කරනවා ඊට පස්සේ තමයි කතෝලිකෝ කියලා නෑ වැඩියෙන්ම භාවනා කරන්නේ කතෝලික ගෑනෝ ඊගාවට ගෑනෝ පිරිම කාදාත් භාවනා කරන්නේ නෑ බොහොම පොඩි පිරිසක් ඉන්නවා සාමාන්‍යයෙන් සන්තෝෂයි මේ පර්ත් වල මම දැක්කා 740ක් විතර සංඝයා ස්වභාවයෙන් භාවනා කරන්නේ. ඒකන බය වෙන්න එපා. හැබැයි කවදාද සාසනේ හිටින්නේ භාවනා කරන සංඝයාගේ විතරයි. උදියදාක් භාවනා කරකට වැඩි වෙන එක සංඝයා වහන්සේම භාවනා. ඉතින් මේ මේ සම්බන්ධතාවය යටතේදී අපි නැස්චාර්ත්‍ය කතා කරන්න යන්න එපා. තනුන්ගේ පෙට්‍රල් ලාම්ප පත්තු කරනවා නින්දත් එපා තමන්ගේ ඊටිපන්දම් පත්තු කරනවා. නැත්තම් දෙකීකේ කරන්ට් එක එනකන් ඉන්න බෑ මේ 120 දී ඒකවත් නැති වුණාට කමන්නේ තමන් ඉටිබන්දපත් වල කරන්න මේ අවුරුදු 40 ඇතුළත විශාල විප්ලවයක් වෙලා තියෙනවා ලංකාවෙත් වෙලා තියෙනවා බුද්ධ ශාසනය පිටත් වෙලා තියෙනවා. ඒ මොකක් නිසාද? මහසීසයගේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන මේ ශාසනය පිළිටන්නේ භාවනා කරන එකගේ පපුවේ විතරයි. වෙනතක් වල නෙවෙයි. නිසා අපේ පපුව භාවනාවට පූජාසනයක් වේවා. බුද්ධ ධම්ම සංඝ තීර්ථ රත්නේ වැඩමවා තියෙන කරඬුවක් වේවා කියලා අර මේ බුදු දීපංකර පද්ද බාමුලේ වැටිච්ච අසිත තාපසයවල් කියනවා සෝහන්සුගේ සිරිපාදේ සිරිපතුලේ මඩ ගාලා තවර ගන්න එපා මගේ පිටින් වදින්න මම මගේ ශරීරයේ ඒ දණ්ඩක් කරලා වහන්සේට පූජා කරනවා කියලා අපිට පුළුවන් හරිය කරනවා ඒසම් නැති දේවල් ගැන කතා කරන පටන් අරගත්තොත් ඕනේ තරම් තියෙනවා නැති බැරි දේවල් කතා. ඒ නිසා මේ නැති බැරි සංඥාව අයින් කරලා ඇති ඇති සංඥාව ඇති කරගමු. නැත්තම් මගේ ස්වභාවය නම් තමයි මේ නැති බැරි කට්ටිය නැති බැරි කියන කට්ටියට නොදකින් නොතපන් නොදකින් නොපතන් නොදෝමකින් කියලා පැති කරලා. බෑ ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. පුළුවන් කියන මුස්ලිම් කෙනෙක් කරියා. මේක කරනවා මචං ශරීරිය යාවි වරන් කියන්නේ. ඔය අපේ කට්ටිය ඇවිල්ලා වැඳලා අවකාශ වන්දාමි බන්දේ කිව්වට වැඩේ දෙන්නේ නැහැ. ඉතින් අපිව දරගන්න ඕනේ ගමනට කිට් වෙන මනුස්සයා වැඩේ ගඳෙන් කීයකද? ගඳෙන් කීයක මත වැඩ කරනවාද කියලා එහෙම කට්ටියනේ බොහොම කලාතුරකින්. එහෙම කෙනෙක් දකින්න හම්බුණා. ලොකුසාන් ජීන කාලේ කිව්වේ එහෙම කට්ටියට වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඒක කියලා. ප්‍රතිඵල ලබන අයත් එක්කනේ. ඒක ඒක උංගක් උත්තම වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඒක. ඒ නිසා පුළුවන් තරම් හැකි සංඥා දිනු කරගන්න අපි ආදර්ශයක් තියමු. අපි ඉස්සරහට එන પરම්පරාවට ඒ වගේම නෑ බෑ කියන අයට ඉදිරියට යන්න මේ බොරු නෙමෙයි මේ කරමු. ටික දන්නව හොඳයි. මොකද නෑ කියන ප්‍රශ්න නෑ. Please correct, please correct me if I'm wrong. As I understand, is It needs to be aware of whatever action. Anapana is focused attention on the breath. Therefore, Anapana will go uninterrupted as long, so long as Sati is present. But I thought you said it does not matter if Anapana is lost or interrupted so long as Sati is present. I don't understand how Anapana can be interrupted if Sati is present. Finally explain this, simple answer is when you are doing walking meditation, sati is there, but attention is not in anapana. In the day-to-day -day activities, you are mindful, but you are doing whatever you do. Anapana may or may not be. Anapana and sati come in coin in sitting meditation only. So therefore, it, it's a simple matter of analysis. Swami Mahasaya, can you please shed some light on the question of Navarupa Parichena Jnana, mind and matter knowledge? The book says in this Jnana or state of wisdom or knowledge, the meditator is able to distinguish Nama from Rupa. For example, he is aware of he is aware that the rising and falling movements of the abdomen are Rupa and that the mind which acknowledges its movements is Jnana it now. The way I understand the dominant movements are sensations interpreted, interpreted by the mind circuitry. So it is all knowledge, number, rupi there but without the mind. It is the meaningless unknown. Please explain at the beginning we are not concerned about unknown, unperceived. The only concern, concern perceived, known, prominent thing. So anything to know, knowing mind must be there, known object must be there, known object often is a rupa, knowing mind is nama, sitakaya in Sinhala. So without that no phenomena. So each and every phenomena, always the materiality and mentality is there So when and where you focus it to something under your very nose, uh, you can see it. Once that is confirmed, you can see that is way outside also. So therefore, uh, uh, information given in the question, uh, sorry, yes, question itself is enough. It is good. That is a very good start. ස්වාමීන් වහන්සේ මට හැමදාම මම හැමදාම නිින්දට යන විට ස්වාමීන් වහන්සේ ඉන්න දිශාවට වැඳ स्वामी महाराज हानि लाचारी गुड नाइट यानी हमारी भाषा है last sentence I didn't think अरे लास्ट सेंटेंस लास्ट सेंटेंस स्वामी महाराज पाली भाषा में बोलना ही क्या है कैसे पाली भाषा මොකද? ඔව් ඒක තමයි නෑ මට එකපාරම ක්ලික් වෙන්නේ මම මේක මේ මෙහෙමයි අර මම නිකන් වීලුවට වගේ කියනවා අපි උදේට good morning කියන හැන්දාට good night කියන නිකන් චපල ගතියක් තියෙනවා ඒ නිසා තෙරුවන් සරණයි කිව්වම උදේට කියතයි හැන්දාවටත් කියතයි ඉතින් සර good night කිව්වත් අපිට කියන්නේ තෙරුවන් සරණයි ටෙලිෆෝන් එක ගත්ත ගමන් good morning good evening කියන පටන් අරගන්න. මම දැකලා තියෙනවා පන්සල ඉන්න ලොකු හාමුදුරුවෝ පන්සල තිරුවන් සරණයි. ෆෝන් එක ගත්ත ගමන් කියන්නේ තිරුවන් සරණයි. පන්සලෙන් කතා කරා. එතකොට අනිත් පැත්තේ ඉන්න කෙනා දැනගන්න ඕනේ මේකයි වෙන්නේ. ඒ නිසා තිරුවන් සරණයි වගේ කටක පළල්ලක් දෙන්නේ ඒකේ උදේටත් තිරුවන් සරණයි, දවල්ටත් තිරුවන් සරණයි, හැන්දරත් තිරුවන් සරණයි. ඒ නිසා මේ වගේ එකක් තමයි දාන තියෙන්නේ මේ පාළියේ වෙන ඒ මොකද සාරිපුත්‍ර ශාන්ති හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා අස්සජී ස්වාමීන් වහන්සේ හිටපු දිශාව කල්පනා කරනවා. ඒ ශාන්තිනේ ඉස්ලාම කෝණික පරිප്രാජක විදිහට උදව් කරේ ඔක්කොම වැඩ සාරිපුත්‍ර ශාන්ති තිබුණ වැඩ ප්‍රමාණය දැන්වත් හිතා ගන්න බැරි ඒ තරම් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. මේ කියන්නේ හරියට සෙනග හසුරවන තියෙනවා පන්සල සූත්‍ර කරන්න තියෙනවා දායකෝ බාර ගන්න තියෙනවා ඔක්කොම වැඩ කරන්නේ. ඒ වුණත් ඔක්කොම වැඩ ඉවර කරලා අවලෝකනය කරලා බලනවලු අසජී ස්වාමීන් වහන්සේ ඉන්නකත්. වැතර තුන් සැරයක් දන ගහලා වැඳලා නිින්දට වැටෙන්නේ. ඉතින් ඒකකොට good night කිව්වද දන්නේ නැහැ. ඒ ඉතින් තේරුවන් සරණයි වගේ එකක් ඉතින් අපිට ආරස්සා සහිතෝ කියේ. We all hold the intention, the purpose of this meditation retrieve, characterize, and is to purify the mind through meditation practice. It is the responsibility of all participants to take the maximum use of the limited available time to achieve this goal. As Bhante pointed out, certain trivial issues like noise and certain behavior of some of the participants may be uncertain to a few. Example, traffic on the main road gets the focus on our walking meditation outside for, for yourself. Try to tolerate these uh, issues to your benefit as well as for the benefit of others to reach our goal This metta. is a kind of uh, uh, answer for the question for the yesterday. So when are going as a team, we have to decide the speed decided by the weakest. That's a given fact. If you are walking by yourself, you can decide the speed as you go. But going with the team is a sacrification. The weakest is the person who is deciding. So therefore we have to understand when, when was the time we joined the team, how much you would have given the nuisance to the advanced yogis and the other kind of thing. So when we going to gain the momentum, we find the newcomers are or oh, weak meditators are disturbing. But of course, they also must be, uh, we have to treat them compassion, with compassion. So therefore, when we consider a mother, the greatness of the mother is, she won't take much responsibility or time for her own benefits, but she takes time for the newcomers, all the time visitors and the younger children and kind of thing. So father can't do it has with another job. So therefore we respect the matter. Uh, with the respect, like, likewise when you are going in a group, samadhana taposuku. If you are contributing to the peace, meditation is yes. If you are irritated, no meditation. So therefore, I have my formula. Internally, you I seek, you search Nibbana. Externally, at any cost, set the peace, amicability, the harmony. You can do little thing, not complain, not asking for rights, very, very little. But that is why the organizers can they are, take their time and others can uh, continue, progress. And of course I am suffering, but never mind, it has a meaning because my suffering is not hindering to the progress, not hindering to the harmony of the mind, the group. So therefore meditation is not only the concentration and the mindfulness, it's our grammar, it's our ethical values, it is the external sasana, good vibration. So everything happens, everything refines, so therefore we have to be very patient and uh, try your best not to complain and but to cope up um, with, and keep up with the accepted norm. So therefore I, how do you call it, generally remind, I find everyone is talking too much. slowly increase from the first day. And now everyone is talking very freely outside and kind of thing. It happens sometimes we try to go and remind them. Uh, but this is that you yourself decreasing your own value valuable time. So therefore each and everyone has to take care, in the, in the sense, to note how many sound pollution we do, how many sounds we are emitting to the society, to the environment. Reduce as much as possible. We can't do away with that. Reduce as much as possible, specifically inside the meditation board even the outside, don't enter into other psychologies. Let them have their own space, let them have their own uh, hygiene, let them have their own freedom. Unless otherwise you have a serious issue, don't go and tap on the door or even enter into the other psychology. Keep as much as possible, it's a kind of a discipline then only you can understand how much unwanted sounds you produce within a day, if you do kind of thing, you will never get the silence in return. More and more you try to keep your silence, you find the silence is as a benefit, as a feedback you are going to get. So it's, it's, a, it's a process, it's evolution, slowly, slowly happen. And therefore, reduce as much as possible complaint. But I am not telling that if you have any justifiable complaint, we have appointed the agents, go and complain them. But uh, tightening your own belts and work for the peace of the society, peace of the group. And then it is uh, meditation at the gross level, meditation at large. So uh, this statement we have to appreciate. ස්වාමී ඊමත් ස්වාමී වහන්සේ මේ භාවනා වැඩසටහනින් පසු සැකවල තරම් ඒවා ඒවා සමග මේ මේ හැඩගැසීම විගතව පවත්වාගෙන යන උපදේශක මේ කරුණාවෙන් ඒ කියන්නේ මේ ලියුමම කන්ට්‍රඩික්ෂන් එකක්. ඒ කියන්නේ මෙතන විවිධකේ තියෙනවා. ඒකට Taman විශ්ීම විවිධකේ කඩාගෙන ගෙදර ගිහින් ආයෙත් අහන මේක ගන්න කොහොමද? ඉතින් යන්නේ නැතුව ඉච්චා ඉවරයි. අන්තර මේ ලොකු සාන්දර කිව්වොත් එළවෙන එකක් නැහැ. මේකේ පචන අතරලයි මේක නම් හොඳ. ඉතින් මේකේ එක සතාය මාළුව එළියට දාලා දඟලන්න තීටපන්කෝ දඟලන්න තීටපන් කිව්වට හරියන්නේ නැහැ. ඔක වතුර දැම්මම ඉන්නවා. ගොඩ දැම්මම නේද? ඉතින් අහන්න දෙයක් නැහැ. මාළුව ගොඩ දැම්මම පස්සේ අහන්න දෙයක් නැහැ. ඒ නිසා දෙවන්නේ මේකට සම්බන්ධ නැහැ. Taman කොච්චර මේ විවිධ තැන්ලා කොච්චර කලබල කරන්න යනවද ඒ තරමටම ගෙවන්නේ. එතෙන්ට ගියාට පස්සේ මේක ඉල්ලනවා කියලා කියන්නේ චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලලා රණ්ඩු කරනවා. ඒ අයව හම්බෙන්නේ නැහැ. චීන කඩේට ගියනම් චීන කෑම හම්බෙන්නේ. ජපන් කෑම කන්න ජපන් කඩේට යනවා. ඒ නිසා ඔය ඊයේ කියපු බණේ අපි තේරුම් ගන්නේ අපි අප්‍රමාණික සාන්තියක් අත්දකපු ගමන් අපි ලෝකෙම නිවන් දකිවා කියලා හිතන ඔක්කොමලා ඒ සාන්තිය අපිට දෙන්න ඕනේ. ඒක සාන්තිය තියෙන්න ඕනේ. එහෙම නැහැ. උපයන්න පුළුවන් රකින්න එක වෙනම කතාවක්. ස්ථාන සම්පදාය එකක් ආරක සම්පදාය එකක් ඒක නිසා අර උපදේශ උපදේශ පන්ති අන්තිමටම කියලා තිබුණේ slowly mindfully silently වැඩක් කරනකොට තමයි සතියෙන් කරන්න ඕන නම් වෙනදේ පොඩ්ඩක් අඩු වේගෙන් කරන්න. ඒකෝට තමන්ට මේ හිතන අමුත්තක්. එතකොට සතිය පිටන සිට වැඩි. ආගෙම වැඩ දෙක තුනක් දවසෙන් බෙන් කරගන්න සතියෙන් යුක්තව මම කරනවා කියන්නේ. කාගේවත් සම්බන්ධ නැති පුද්ගලික වැඩ. අන්තික වැඩක් කරනකොට Tamange නිකුත් වෙන සද්ද වලට අනුකම්පණය. ඒක ඒක තමයි මම දන්නේ දක්ෂම මැග්නටයිස් මැග්නටික් මේක තමයි නිතරම වැඩක් කරන Tamange නිකුත් වෙන සද්ද වලට අනුකම්පණය. කතා කරනකොට බලන්න මේ කතා කරනකොට කතා කරන කෙනාගෙන් එහාට කතාව යන්න ඕනේ. කාමරකින්ද කතා කරනවා දොර බලවන්න එපා. අපේ අම්මා ඉන්නකොට කියන්නේ රැයට දොර දොර බනවන්න එපා දවල්ට ගේ බනවන්න එපා. ගෙයින් එළියට යන්න කතා කරන්න එපා. ගේ විදුලට හැන්න කතා කරන්න එපා ගේ ඇතුළේ. කාමරේ ඉන්න කතා කරනවා කාමරේ එළියට යන්න කතා කරන්න එපා. ඒක සාමාන්‍ය ජීවිතය ජීව අපි වැඩි ගණන් ගන්නෑ. නම් ඒව ටික ටික දානකොට ඉබේම මං කියන්නේ මේ වගේ එකක් ගන්න පුළුවන්. නමුත් කිට්ටුවකට යන්න නම් SMS එක තමයි කවුරු ගහලා තියුණා දොරේ. නේ? SMS කියලා ගහලා තියෙනවා slowly, mindfully, silent. ඒ හැම වෙලාවෙම SMS හරිනේ එතකොට හරියි. Dear Lati, I am a beginner and I, I took your advice to put, uh, I took your advice to just uh, let it happen. I'm able to sit for a long period of time at uh, those sitting breath meditation. Yesterday I felt some slight shaking vibration. I'm unsure whether this is, this is because I was in an uncomfortable position or that I am advancing. I thought that beginners are not supposed to feel vibration this early. Which one is right? the uncomfortable, uncomfortable position or that I'm advancing. Your advice is much appreciated and have to I'm in my team here, business now. Uh, information enough given. So I will give a simple criterion. Whenever you are in meditation, if you are entertaining doubts, whether it is too early or too uh, late, or it's uh, mind-making, or it's a reality, uh, whatever it is, if you can go back to the breath, primary object, everything is perfect. Under any circumstance, if you are losing the breath and you find inaccessible to the breath, something goes wrong. So therefore maybe vibration, maybe a light, maybe darkness, maybe heaviness, maybe whatever may be good or bad, if you if you still have the accessibility to the breath, you go and verify with the breath if the verifiability is there progressing. If there is no verifiability, you feel taken away, taken for a ride, and daydreaming and fantasizing, then lost. So therefore it is a justifiable doubt, but verifiable, if it, verifiability is if you can come back to the breath, no problem. But if you have no doubt, don't verify. Progress. If there is a doubt, verify. Verify with the primary object because it is always there. ගරු ස්වාමීන් වහන්සේ සිහිය පවත්වනවා යන හරියාකාරවම දැනගත්තේ අදයි. කාර්යයක් කාර්යයක් දෙක වේදනා වේදනාවක් දෙක සත්‍යයක් සත්‍යයක් දෙක මෙහි කළා. ආනාපානේ යම් කිසි විකසල බව දුරුවත් එයට ගැඹුරු විකලතාවයක් නොවේ. විනිවිදයට යාම උපදෙස් පතමි. සේවන් කරන්නේ දැන් කියන්න පුළුවන් අපිට <clears throat> මේ කී උපමාවකට දාලා කියනවනම් යන්තම් බයිසිකලක කෙලින් තියාගෙන යන්න ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය වේගයෙන් පාගෙන යනවා. ඇක්සිඩන්ට් වෙච්ච දවස් තමයි බයිසිකල් පදින්න පුරුදු වුණා කියලා කියන්නේ. බොම්බකට රිවර්ට් වෙච්ච දවසේ හැප්පිච්ච වෙලාව කියන අඩේ ඔච්චර ගන්න බයිසිකල් පැත්ත ගිහින් හිටියා දැන් තමයි ඔන්න බයිසිකලේ මොකද්ද කියලා තේරෙන්නේ කාර් එකක් උනන් ලයිසන් ගත්තට මොකද ඇක්සිඩන්ට් එකක් වෙනකන් ඔය ලයිසන් එක බලන්න නැතිනම් උනාසත් තමයි තියෙන ළඟ පොලිසියට යන්න ඕනේ මේ ටික කරන්න ඕනේ පදින එක නෙමෙයි සෙල්ලම තියෙන එක ගොඩාක් තියෙන චෙක් කරන්න දේවල් ඒක ඔක්කොම මතක් වෙන්නේ ඇත්තේ ඒ නිසා කවදා හරි මෙන්න සත්‍ය පුරුදු කරනකොට මඩේ මට දැන් සතිය නැහැ කියලා තේරිච්ච දාක තමයි සතිය තියෙන්නේ ඒ තමයි මේ මන්දෝත්සාහය කරන්න හදනව නෙමෙයි ඉස්සලා පටන් ගන්නකොට ඕක බොහොම තන්නේ චීස් කෑල්ල වගේ කිරි පාටට පේනවා අන්තිමට ගිහලා බැලුවට පස්සේ ආගියතක් නැතුව සතිය නැති වෙලා කලකොලොප්පම් වෙලා නූල් බැඳලා ජපනවුල් ගැටගාලා තොවිල් නටලා ආය සතිය උපයගන්න කියලා අසු තේරෙනවා අඩිය අර නැති වෙච්ච ටිකේ තමයි පාඩම හම්බෙන්නේ එතකොට ඕම යංකෝ ඕම යනකොට හරියයි එතකොට කියයි අද්ද තමයි ඔන්න සතිය ඉගෙන ගත්තේ කියලා අනිත් දවසට Yesterday you said the most prominent uh, is Buddha Adhana Sadhana. Does it mean Mulaga, start with the beginning. Bhante, yesterday you said it's the most prominent is Rupadana Sangha. Sangha, you should do Kayana Sadhana. Does it mean you have the other Vedana, Sanya, Sankhara and Vijnana Upadana you need to practice something different. If so, what are the weaknesses, much blessings? This is what I tried to explain earlier. If we have no doubts, don't verify. If you have any doubt whether you are starting middle, it is correct or wrong, verify with the primary object, Kayanapasana, if you know it is Vedananupasana, if you know it is Chittanupasana, if you are sure, don't verify it. So verification and doubt, you have to separate it out. If you have no doubt, proceed. If you have doubts, verify. Verify, only verification you can do with kind That is the point I want to make it clear. Swami Mahanta, සංඛාර උපේක්ෂාවෙන් පසු නිවනට පාත්‍ර වෙනකොට උදාහරණ කීපයක්. ඉන් එක මිනිතේ මෙගොඩින් මෙගොඩට ගලහන්න පැනීමට සමේ කෙල්ලී වෙරදීය දනා පැනීම ගැන. මේවා රූප වලින් දකින්නවාද නැත්නම් හෝ දැනෙනවාද මේ ගැන කරුණාකර තව ටිකක් විස්තරයක් කියන්න. ඔබ වහන්සේට නිවම්ම පදමි. ලංකා රූපක ජාන්ට ඇවිල්ලා පෝස්ට් කාඩ් එකක් එවන්න මට මං කියලා දෙන්න එතකොට දැන් යන්නෝ එතකොට මට එවන්නකො පයින්ලා දැන් මං ඉන්නේ ලංකා රූපක ජාන්ට කියලා එතකොට මට කියයි දැන් ඉතින් ඒකත් කියලා දීලා මේකත් කියලා දෙන්න කියන්න අර පොඩි ළමයෙකුට බරපතල ප්‍රෝටීන් ආහාර දුන්නා වගේ බඩනවත් වෙනවා ඒ බබා ලොකු වුණා මං දෙන්නම් ඒ ඒ පාඩම Dear Vedanta, dear Vedanta, the other day you mentioned when you sleep with a dog, you wake up with bugs. Some of us have animals such as dogs, cats, etc. as pets or companions in our life. Is having an animal as a pet or a companion is, a, is good or bad? Having an animal also gives responsibility like having a child or even more. In such situation, what kind of advice can you provide for a yogi with medicine? No, this is the misunderstanding of the example and what is I am going to exemplify. But I, I think I can make a statement but you will get irritated. Those who do not know how to love human, they love animals. That's a simple truth. Anyone is too much loving with the nature, trees and dogs, that means they are hating any animals, humans. So it's a psychological fact. So therefore, whenever possible, develop the humanity, love with the human. In absence, after doing that, you can do love in the other parts. But of course, this is just a direct answer to the question, but it's sometimes irritating because I heard in Texas, within the province, the selling of children foods compared with the dog foods, more business with the dog foods than the children. It's a survey they have done. Infant foods and the dog foods. Within Texas, people buy more dog foods than the infants. You can see where people are going. So therefore, moment we find difficulty to deal with the people, we find other hobbies. Yet another one is pets. So, pets also you can do while doing do the loving kindness to the human. It is difficult. You can love only the dead people. After death you can radiate any amount of metta, no problem. <laughs> But if you are going to give a living person, finished. These are, these are hard facts in the life. But it's slowly, slowly, by getting the example from the door, you have to radiate it maximum to the neighbor. That is that the, Jesus Christ also mentioned, love your neighbor. So, therefore, if impossible, if there is no human, if there is no babies, you can do with the pigs, but dogs, no problem. But uh, understand it's a psychological situation. So, මිනිසාට සේවය කිරීම මිනිසාගේ පරම යුතුයකමයි Eric Fromm first he mentioned later S.W.R.D. Bandaranaike copied it So our main prime thing is to love our, our human. While doing, you can do any other kind of thing. So therefore, first thing first. Otherwise, you will put the cart before the horse. So then the complications. lalu suami jadi saya saya bermak Mulai saya yang dikiri mari saya berbuat video sabar yang ini mut clearly disconnection का मौका डिस्कनेक्शन करते हैं නෑ මයික් එක ස්ටෑන්ඩ් එක තිබ්බනම් වෙන්නේ ගරු ස්වාමී වහන්සේ මුලදී කාර්යයේ පිටවන්නට හැකි වුවත් මෙය දිනෙන් දිනට සිදු වෙනවා. මේ නිසා අධ්‍ය දීර්ඝව සාකච්ඡා ගැනීමට හැකි වෙනවා. මේ සත්‍ය මොහොතේදී අවවාදයන් බලාපොරොත්තු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් කියන්නේ සමාධිය සහ වීර්ය අතර සමබර භාවය අඩු වෙච්චාම වීර්ය නිසා තමයි සතිය ඇති වෙන්නේ සතිය නිසා තමයි සමාධිය ඇති වෙන්නේ සමාධිය වීර්යය දෙක සමබර නැති වෙච්චාම වීර්යය අඩු වෙලා සමාධිය වැඩි වෙනකොට වැක්කෙන්න පටන් සමාධිය අඩු වෙලා වීර්යය අඩු වෙච්චාම දඬු ගතිය ගැහුවාගේ හිටිනවා හැබැයි හිත ඇවිස්සෙනවා ඒ නිසා ඉදurang වඩලා ඉදurang සමබර කරනවා කියන එක ඉදurang වඩපු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් ඉන්නේ බය නැතුව ප්‍රති සහතිකයක් දෙන්න පුළුවන් ටික කාලයක් යනකොට ඔළුව ඇද වෙලා තියෙන බවට සතියක් තියෙන ඔළුව කෙලින් කරනකොට සතියක් තියෙන ඔළුව කෙලින් කරලා පස්සේ සතියේ ඉති වෙලාවක් එනවා මේවා එකින් එකට එකින් එකට යන්නේ. ඉතින් ඒක නිසා මේ කය අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ආණ්ඩු මට්ටු කරන්න හදනකොට අපි රඟපාන. අපි රඟපෑමකින් තොරව, චේතනාවකින් තොරව, අධිෂ්ඨානකින් තොරව මේක වෙන හැටි දිහා බලන්නේ හිටියොත් මේ කය අපේ පාලනේ නෑ. විශේෂයෙන්ම නිින්ද ගියාට පස්සේ නෑ. තීනත් කෙරුවට පස්සේ නෑ. ක්ලාන්ත වුණාට පස්සේ නෑ. ඒ නිසා ඒක තේරුම් ගන්න පුළුවන් සතියේ. මේක ලියලා තියෙන්නේ නෑ නෑ කය කෙලින් කරනකොට සතිය කැඩෙනවා කිය. එහෙමම නෑ. දැනට සතිය ළඟ බොළඳ වැඩි නිසා. කෝල ගති වැඩි නිසා, කෝඩු ගති වැඩි නිසා වුණාට ඔක් කරගෙන කරගෙන යන්න වැක්කෙట్లా ඉන්න වෙලාව වැක්කෙట్లా ඉන්න බව දැනගන්න පුළුවන්. ඕනේ නම් එහෙම වෙන්න පුළුවන්. බෙල්ල රිදිල්ලක් තියෙනවා. ඊට පස්සේ නැගිටිනවා නම් නැගිටින්නත් පුළුවන්. නැගිටිට පස්සේ සතිය තියෙනවා. එහෙම නැතුව මම දැන් ඉන්නේ ඇදේ. මගේ හිත හිටියව ඔය වැක්කිරලා තියෙන කියලා හොඳට දැනුවත් වෙනකොට හිතේම හුලං ගලමුකට උඩන් ගන්නවා වගේ ආය ඇඟෙන්ම නැගිටලා එන වෙලාවල් එනවා. මේ තේරම වෙන්න පුළුවන් විකල්ප තුනම සතියට යට කරන්න පුළුවන් නිසා විශ්වාසයෙන් ඉදිරියට යන්න ඔය විස්තර කෙරුවා වගේ මේ ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම තමයි මේක පිළිබඳව පරිච්ඡයක් අත්දැකීමක් එන්න පටන් ගන්නවා. ඔන්න දිගටම කියන්නේ Honorable Bhakti, can you please provide some insights regarding the number of hours of sleep required? I am curious as to why the retreat, retreat allows only 4 to 5 hours of sleep compared to the general norm at least 8 hours. Thank you. It's, it's a balance, very difficult to say. Uh, more and more you practice meditation when the mind becomes alert, awake, uh, you need little bit of sleep. If you have so much of stress, so much of tension, and so much of uh, burden on the mind, it is long time for reconciliation. So therefore, if you are very harmonized life and uh, doing with the job satisfaction, whatever you do, uh, with little bit of sleeping is enough for you to recuperate the battery. So therefore, it depends on the kind of job, kind of uh, uh, work you are doing, how much it is going to give the backlash, how much it is going to give the burden, so much so you need the sleep. So if you harmonize the life, uh, you can be active for the whole 24 hours. You don't feel like breaking rest. You may sometimes get a lying down posture, but still mind is awake. Uh, no much of hangover kind of a thing morning. So therefore, it's a lifelong experiment, very difficult to give a black and white advice. So more and more you go there, you will understand your own balance. So keep it, keep that issue open. And uh, the Buddha, the term Buddha came from Pabuddha. Pabuddha means awaken. The Buddha says, unawakened people are just like chicken inside the egg. They have not came out yet internal growth and everything happened, but they have not come out. So we are trying to come out. And once you came out, Prabuddha, you are awakened. All the time you are awakened. So it, depends. it is rather, uh, it's a matter of mindfulness. That is called sometimes mindfulness is translated as vigilance and diligence. This vigilance is a kind of very lively epithet or translation for the mindfulness or the upper So experiment it. Don't take complete vigilance at the beginning. Later you can develop vigilance to what is beneficial for you. Vigilance to what is uh, well-being towards you, not the old thing. And you can mind your own business there. So therefore, do yourself and see the balance and it is not fixed balance then and there you have to assimilate the balance. otherwise there is no already standard balance. According to the circumstances, you have to see your own balance. स्वामी महाराज अपनी भावना की ही ऐश्वर्य विरक्षा मोटावा जानने कैसे आए आए मान्य हूँ अपनी सावर सावर विवेक के आसपास का आसपास से निकट पीछे आना है मुखादि ඒක ආස්වාද ප්‍රාස්වාදයේ කියුණාට පස්සේ වේදනාව ගැන සතිය පවත්වන්න ඕනේ බව දැනගන්න. තා ඒවා මොන වගේ වේදනාවල්ද? තුන වේදනාව සතිය පිටවන අවස්ථාවේදී උත්ම ආපසු පොරොන්දු වෙන්න පුළුවන්ද? මේ ක්‍රියාවලිය පහදා දෙන්න. ඔබ වහන්සේට පින් සිදු වෙන්නේ. පින් සිදු වේවා. සේවා කරන්න. පළවෙනි ප්‍රශ්නේ අපි භාවනා ඉන්න තියෙන දේවල් දන්නේ නැහැ නිසා අපි කොහොමද හසුරුවන්නේ කියලා. ඒකට බොහෝම සරල එහෙම නැත්නම් තේරුම් ගන්න උත්තරයක් තමයි අපි හොඳටම පිපාස වෙලාවේ හොඳ වතුර විදුරක් හම්බෙච්චාම ඒ වතුර බොණ්ඩ බොණ්ඩ පිපාසයේ සංසිඳීමේ ක්‍රියාවලිය දැනගෙන තියෙන්න ඕනේ නැනේ පිපාස සංසිඳෙන්නේ. ඊකට පිටගෙන යනකොට තමයි තේරෙන්නේ. එතකොට මෙතන බියවට පස්සේ වෙනවා වතුර නම් තියෙනවා තමයි ඉතල පිපාසයෙන් තමයි දැන් යන්නේ ඉච්චරයි. මොකට PhD වෙනම යුනිවර්සිටි වල මම දන්නේ එකම ඩිපාර්ට්මන්ට් එකවත් මේ වතුර බොන්න හැටි උගන්වන එක. බත්කන හැටි උගන්වන එක. තුවාලයක් තිබිලා තුවාලෙ බේක් කරනකොට සායමුණට පස්සේ ඕක නතර කරන්න කියලා වෙනම PhD ඕනේ නැහැ. භාවනාවත් ඔච්චර. භාවනා කියන්නේ දුක. දුක සංසිද. ජීවනට පීති ගාන ගතිය, අසහනශාලී ගතිය, ආතති ගතිය එහෙම නැත්නම් Taman Taman දෙස් දෙන ගතිය ටික ටික ටික අඩු වෙනවා නම් එච්චර තමයි කියන්නේ වතුර බොනකොට පිපාසය සංසිඳනවා වගේ. ඒ වගේම අන්තිමේකදී අහනවා ඒ වේදනාව වැඩි වෙන වේදනාව වෙනකොට ආනපන ගොරෝසු වෙන්න පුළුවන් කියලා ඒක වෙන්න පුළුවන්. අවධානය මේකට යනකොට අර සංසිඳ තුන වේදනාව ආනපන සංසිඳන කොට එනවා වගේ පේනවා. මොන වගේ වේදනාවද එන්න ඕනේ කියලා අහනවා. ඒක හරිම කෘතිමයි ප්‍රශ්නේ. ඉස්සෙල්ලා එකයි දෙක නයි ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. මතුවෙන යමක් වෙනවා නම් විදින දෙයක් ඒක අවධානයට ලක් කරන්නේ. ඒකත් එක්ක වැඩ කරන අහවල් වේදනාව වෙන්න ඕන කියලා දෙයක් එහෙම කලින් සටහන් කරපු එකක් නැහැ. ආනවල සංසිඳනට පස්සේ තමයි විදීම් වගේක් ඒ කොයි එකක් ආවත් ඒක කැප වුණත් දුක වුණත් එන දේත් එක්ක වැඩ කරනවා මිසක් මේ අහවල් දේ එන්න ඕන කියලා බලාපොරොත්තුක් භාවනාමු ජීවිතේ කිසිම තැනක නැහැ. තුනටම උත්තර දෙන්න. පස්සේ Buddhism divides matter, rupa, like Apo, Tejo, Vayu, Patan. Science also divides matter into atoms, electrons, protons and endless new particles. Particles emit Initials are true. are we buddhist so focused on Apo Tejo Marupatari only. They were that? No, this is a completely wrong understanding. Science says uh, Ghana, Drava, Vayu, solid, liquids and air. That is what we learned when we were going. Now they start thermal physics. So these are the four. Ghana means Patavi, Vayu means vayu. Apom is tejo, the uh, liquidity, and heat is uh, thermal physics. Exactly the same. So they also the same, we are also the same, so we are very good physicists. Nothing to worry. Buddha is the best. But if you're going to understand the, uh, Buddhism through the physics, now is the best time all the, pe all the uh, people specialized in the, uh, the, the, physics, they come to know uh, that every matter come out of nothing, sunyata. Any energy can turn into matter, any matter can give it to the energy, and they are the uh, namarupa, or matter to non-matter, exchange can happen. So now they find so much of parallelism. Uh, this says that electron proton that is a different issue uh, but you have to take solid liquids air and the thermal physics this is patavyapo tejo vayo then onward you can go either way but only the difference physics is extrovert buddhism is introvert also so this is the missing link as far as you are going to understand the solidity, liquidity, air element and the thermal part inside, you become spiritual, you become religious, and the missing point you got, and then you can balance it. So no difference. Both are the, both are the equal, uh, developing in the or talking in the on the same subject. Swami Bhakta, Paryansevi Vishnu Nodeli was Jamsi Charukhasha Atapi Nima සමාධි වූවත් එය පිළිතුරු දැක්විදායක සත්‍යස්සේ දැනේ. හිතගත නොවැට වුණා ඒ මාගේ පොදු ශක්තියක් ලෙස වැටහෙනවා. ඕනෑම ඉරියව්වක මහකෙන් මේ දැක්කේ පන්ති මාර්ග ගණනාවක් තිස්සේ භාවනාව ප්‍රගුණ කරනවා. මේ පිළිතුරු තාක්ෂණය කරනා එන කෙලෙස් සිතිවිලි වලට මුලදී කලින්ම අපකැති වූවා දැන් මම ඒ තැනට තැනට උපේක්ෂාවෙන් මුහුණ දෙයි. සියලු දේ දායකතාව ඔබ වහන්සේ විතර සංකල්ප කරන කවරක් නාව සවරක් කන්දන cosmic energy තාවෝ සහ නිවරයන් සත්‍යයන් සමග මම අත්දකින මේ බව ගැළපිය හැකිද? One can say yes or no, but the best way is maximizing. මේ සිංහලෙන් කියන්නේ කියනවා. <laughs> ඕක කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන් හොඳම දේ තමයි ඕක ගොඩාක් පුහුණු කරන්න මොකද නිකන් හම් වෙන්නේ ඕක. සල්ලි වේදම් කරන්න ඕනේ නෑ. ඔය හිස්තැනට පුළුවන් තරම් ගිහින් ඉන්නේ. එතකොට ඕක බලන්න පුළුවන්. ඕකමද ඩාවිස් කෙනෙක් මේ පෙත්ත කියලා පෙන්නන්නේ ස්වභාවයේදී. ස්වභාවය කියන්නේ මේකද සියල්ලේ මුල මේකද නැත්නම් කෙලෙස් නෑ කියලා කියන්නේ මේකද කියලා මට කිය හැකියි. නමුත් ඊට වඩා හොඳම දේ තමයි දැන් ඕක නිතරම කියන සිද්ධි කරනවා. වශීකරණ කරන යනකොට පුත්‍රයන්ට කියන්නේ ඒක පරිවේෂණ මට්ටමින් කෙරුවත් කෙලස් නැති තැනක් නිසා හැබැයි නෑ. හැබැයි ඒකට යන්නේ වියදමකුත් නෑ. ඒ නිසා පුත්‍රයන්ට කියනවා බය නැතුව නෑයකටත් කියපන් නොදන්න කෙනෙකුටත් කියපන් ඔතෙන්ට යන්න කියලා. ඒක ඇවිල්ලා බලපන් කියලා ඕන කෙනෙකුට කියන්න. ඕපන් අයයි ඔතෙන්ට ගියාට පස්සේ ඉතුරු ටික කරලා. ටික ටිකට කරලා. ඉතින් ඒක වැටෙන්නේ මේ මේක තේරුම් ගන්න පුළුවන් නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුයි ඥානවන්තයෙකුට පමණයි. ඒකට හේතුව අසත්පුරුෂයා අඥානවන්තයා මේකට වෛර කරනවා. මම එකක් කියන්නම් අපේ මුළු ජීවිතේම සංසාරෙම වෛර කරන මොහොත තමයි මේ මොහොත. අපේ මුළු සංසාරෙම අධ්‍යාපන ක්‍රමේ සංස්කෘතිය සේරම හැදලා තියෙන්නේ මම දැන් මෙතන මොහොතේ මම දැන් මෙතන කියන එකට වෛර කරන්නේ. එච්චර. ඒකයි අපි දුක් විඳින්නේ. කවදාරි වෛරය අයින් වෙච්ච ගමන් මේක ඊදල් ගැන වැඩකුත් නෙවෙයි කොයි වෙලාවෙත් නැහැ යට කියනවා. ගන්න එකයි තියෙන්නේ. අර නිකන් දෙනින්ද ගානක් නැති වගේ ලංකාවේ අධ්‍යාපනය වගේ. ලංකාවේ ටියුෂන් ගත්ත කට්ටිය 80ක් පාස් වෙනවා. ඉස්කෝලේ යන කට්ටිය 20ක්වත් පාස් වෙන්නේ මොකද නිකන් උගන්නන්නේ. ඉතින් බුදුරජාණන්සේ දීවිතිනේ නිකන් ලද්ධා බුධානි බුති බුඤ්ඤමානා කියලා බුදුන් කියන්නේ නොමිලේ ලද නිවන බුද්ධි විදිමේ. මුදා කියලා කියන්නේ නිකන්. ඉතින් මෙහි ඇමරිකාවට එනකොට කැනඩාවෙනකොට මට කියනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා නිකන් ඉගෙනුවොත් නම් කවදාකවත් කවුරුත් එන්නේ නැහැ. ඔකට කීයක් කරේ බිලක් දාන්න දෙයි. දාන ඩායි භාවනාවට නිකන් ඩොලර් 500ක්වත් අඩු ගන්න. ආශී නම් මදි හැබැයි. ඒ මොකද ස්ට්‍රෙස් ප්‍රොඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකකට 550ක් ගන්න. අන්න එහෙම ගාණක් දැම්මොත් ඕඩිමේ ඒක නිසා මේ මේ කියන විවේකයේ ගන්න කිසිම සුදුසුකමක් ඕනේ නැහැ. ත්‍රිපිටකේ ඕනේ නැහැ. මොනම දෙයක් අත්තොත් මේක තියෙන දේ මේ බුදුහමසෝග සිංහලෙන් කියුවේ කොහොමද? සබ්බපාවසා කරා. ලොකටින් උපනත්කම් කරවන්න නිකන් හිටපන්. එතකොට ඕක හම්බුනේ. අපි දෙන්නේ එහෙම නෙවෙයි අනේ අපි මේ දඟර නටුන් දන්නේ අපි මේ වටක නටුන් නටන්න දන්නේ නැහැ උඩර නටුන් දන්නේ නැහැ ඉතින් අරක මේක දඟලනවා දඟලලා කියන ඇඟරි දෙනවා කැලකරි දෙන්න නැතුව මේටි කංගින් එකතු නගලන්න බෑ ඒ නිසා හැම කෙලවර කෝකෝ එකක් ඔය தත්ත්වය හැම ආගමකම කතා කරනවා හැම ගෝත්‍ර જાතියක්ම කතා කරනවා හැම සංස්කෘතියක්ම කතා කරනවා කතා කරලා කියනවා මේ කොච්චර මේ ගැන කතා කරත් මිනිස්සු ඒකට මේ දවස් දෙක තුනක් ඇවිල්ලා පෙළ ගහිලා මේක කරාට ගෙදර ගිය ගම එකක්වත් මතක ඔය එකක්වත් මතක නැහැ. ඒක තියෙන්නේ මේ මේ මේ මහා විහාරේ විහා භාවනා ශාලාවේ විතරයි කියලා හිතන්න. මේකට මෙන්න හිතන්න. ඕක කිසිම තැනක බැඳිච්ච එකක් නෙවෙයි. ඒක නිසා පුළුවන් තරම් පුරුදු කරලා බලන්න ඕකද තාවෝ කියලා කියන්නේ. ඕකද කෙලස් නැහැ කියලා කියන්නේ. ඕකද කෙලස් නිවෙනවයි කියලා කියන්නේ. ඕකද මේ හීලින් පවර් කියලා. ඕකද කොස්මික් එනර්ජි කියලා කියන්නේ. ඔක්කොම එකම තමයි. මම හිතන්නේ එහෙමයි. නමුත් මම අභියෝග කරන දිගට කරලා කරලා බලන්න. Remember that safety. What inspired you to become a monk and what motivated you to teach mindfulness meditation? Thank you. Of course, nothing because I am a jolly good person, even as a lay. So I am searching ever frictionless path. When, whatever it is frictionless, I am ready to sacrifice. So it is a very good life because you people cook and give. I have to just see and I have to go under the tree and just meditate. You know, I, that uh, one day, one Hollywood uh, actress being uh, interviewed and asked what is the difference between the married life and unmarried life. She has mentioned if you are not married, you can get down from the bed, both the sides <laughs> we are also sitting in the bed, we can get down from the both the sides. That's, that's all. And no children cry. Nothing. Whether, the dollar is assuming or decreasing, no problem. So being so, I can't understand you people are why so asking for this tension. So if I ask, why you people are still adhering to this lay life, I never ask. <laughs> but it will become crazy. Because you believe play life is a fixed one. It's everlasting one. But this is because your desire. Because, because you are clinging to that. And to become a monk, no cost, no qualifications. But you can see how little fraction even think about that. And after you holding into lay life, you ask a monk, why Bhante you become? When, when uh, E.W. Adhikaran was interviewed in the television, he asked why you are not married. He asked, do you know the marriage or the marriage in Sri Lankan people, Hirayak Dhanna. are you happy to go to the prison? ඉරයක් ගන්නවා කියන්නේ ඕක තමයි. So why you are not going to the prison? Why you are try to be independent person? Exactly the same. And mindfulness, I don't like to teach people unless I am being invited. That I, I again and again I am considering what is my urge, what is my, uh, how to call that is say motivation to teach. I try my best till someone come to someone to come and invite. I ask that particular person definition what what what much I do. As such, I have no intention. I'm very proud of you. No any idea to teach meditation because it is not a joke. If the other person is not ready, teaching meditation is a crime. Don't do it. But if you know the other person is come and ask, you have no right to deny. Because we also got free of charge. So therefore I have no intention. I am very happy to back at home. I am very happy back at the Nissan money, but many people are inviting, so therefore I am giving it. But I understand, I question myself, what is the, what is the motivation for? If there is a motivation, I know the truth never come out. If it is happening just without the motivation, that is a dialogue, that's a communication. So if I am at all teaching mindfulness, it is due to your desire to learn. I have no intention to push, I have no intention to teach meditation because I know it is not a joke. It is not possible to sell uh, just like other commodities. So therefore, uh, my motivation, my intention may be sometimes a role model, but I simply say mind your own business. Mind your own business. And then, whenever the time ready, things are happening. So we'll go to the next question. ගරු ස්වාමීන් වහන්සේ අද දවල් දානින් පසු සීන අනුමෝදන අවස්ථාවේදී මට ඉතාමත් අද සංවේගයක් දැනෙන්නේ. ඒක දානේ පිළියෙල කරාය වෙන්නේ. මගේ ඇස්වලට සතුරු මූලදවා දැනෙන්නේ. මට අඩන්නට ඔන්න මෙන්න විය. මේ තාක්ෂේ සෝහාන්තරේ සාකච්ඡා කරලා දෙන්න. I'm concerned that I can become too emotional and that I will be able to the day-to-day life after the retreat? No, I would say, I, I talked with today Dayaka also, and yesterday also. I asked him, of course giving, giving dana is a good thing, but eating dana is much difficult. That is what it says. When you are eating, you feel people are bringing the maximum, the best can come and give. And sometimes for the monks they worship. They are miracles in the world. So when we are eating, we are answerable for each and every grain of rice. So therefore you understand due to your early time of dana, generous action, you don't feel guilty and Buddha has given a prescription or, or, or timetable, this is what you have to do. So we have to understand our body, our clothes, our dwelling, our medicine, everything is from the generous people. Only what you have to do is pay it back by my clothes. As far as you are here and now, Buddha says, even for the split second, he says, Achara Sangata Macham Bhikkave, Mitta Chittam Bhaveya, Amogham Rattapindam, Rattapindam, Pindam Bhunjeya. For monks, you don't know the lay people, how much they are thinking about, how much they are sacrificing about, how long, how far they are coming around, how much they give the value for that. So therefore, if you are not meditating, you are dead. You have to pay back. And then monk becomes so emotionally moved, then he told, even then, if it is so heavy, if you are taking one split second, charasangada, Metta bhavana, you are paid back. It's such a one split second of mindfulness is so counterbalancing this whole thing. So therefore then you have to understand uh, as far as you people when you go back you may feel that I am not eating something given we are eating something earned. But when I go back I, have, I can't think like that. So I, am, I must I try my, my best to keep mindfulness one split second more one split second more, because I know how much the other people are concerned about meditators. So it is not a, not as much of a, how do you call it, uh, emotional, but you get moved. Because we, we know how much, when they are offering, they don't give to their children. They don't eat this stuff. But they give the cream and offer it to the monk or the Buddha Puja. So my teacher, Venerable Jnanaram, used to say, don't expect miracles from the heaven. This is a miracle. Person make mm, assets out of their sweat and everything and giving to non-related person the cream and worshipping. Imagine. Imagine what a, what a miracle of the Buddha. So therefore we are somehow the other going to the other side by eating food, eating dana, because we are very familiar with giving dana. That whenever you are eating dana, it will be highly justified if you are using it for meditation. So it's explicitly, Buddha says, Achara Sanghatamattam Pibhikve Mitta Chittam Bhaveya rakta pindam Bhaveya punjaya, whatever the people going to give, rattabindam means the food given by the lay people, you pay back by stricter kind of meditation. So therefore, they will get moved further and further, develop the mindfulness, keep here and now, that will be uh, balancing the weight. Garu Swami Master, Vivaha Yuvala යෝගාවචරය හිත ජීවත් වීමට උත්සාහ දරයි. විවාහ ජීවිතයේ තිබෙන වගකීම් සහ යුක්තාවචරයෙන් සතුටින් ගත කරන විවාහ ජීවිතයට යෝගාවචරයන් ලෙස ප්‍රතිඵල ලැබීමට අවශ්‍ය කරුණු පහදා දෙන්න. ඒ වගේම විවාහක යෝගයක් වශයෙන් නිමිත බැඳීම යෝගාවචර ජීවිතයට බලපාන්නේ කෙසේද? Do it mindfully. මතක් කරපේ කොහොමදයි සතියෙන් කරන්න මොෝඩ කුණු වර්ගයක් කරන්න පුළුවන්. හැබැයි සතිය තියෙනවනේ ඒ කුණු වර්ගෙ විස නැකෙනවා. වැඩිකල් කුණු වර්ග කරන්නත් බෑ සතියෙන් කරනකොට මම බැලුවා සත්තු මැරීම සතියෙන් කරන්න. මොකද මම හරි ආසයි ඒ කාලේ සත්තු මරන්න. ඒ මුංගඟට ගිහලා මාළු අල්ලගෙන එනවා, මදු ගහලා හාව අල්ලනවා, කුරුල්ලි දකපුවා කැටි පොල්ලෙක් ගහනවා හරියට බෙල්ල කඩලා යනවා. ඌව තමයි ඉතින් ඒ දවස්වල හරි ආස දේවා. ඉතින් මම ඒ දවසක හාමුදුරුවෝ ගිහිල්ලා කියාට පස්සේ කිව්වා මට තාම මේ අමුරු කාසාව තියෙනවා. ඒ මේ සතෙක් මරන බලන්න. ඒක කමන්නේ කොහොමද සිහියෙන් කරපන් කියන්නේ. මේ එළඹෙන හැටි, උපකරණ පාවිච්චි කරන හැටි නෑ නැටි ඒක බලන කොටයි වේට් එකේ ඉන්නේ. ඒ සතාගේ දුක තමයි තේරෙන්න පටන් ගන්නවා. හොරකම් කරනකොට මේතන ඉන්න ඔක්කොටම වැඩි කම්ප හොරෙක්ම. හැම පුස්තකාලයකම ගියාම පොතක් කුස්සන එක මගේ මගේ විනෝදයක්. USA library එක, British embassy එක, British මේක municipal council එක, ඉස්කෝලේ පුස්තකාලය, යුනිවර්සිටි පුස්තකාලය හැම එකකම මොනියුමන්ට් එකක් තියෙනවා ගෙදර. ඒ කියන්නේ මට මට ඕන කරලා තියෙන security දැක්කට පස්සේ ආම්බ security මම පෙන්වන්න කොට උස්සන හැටි. ඉතින් ඉස්සෝ හන්තුට ගිහිල්ලා බැලුවට පස්සේ මම මේ යාළුවෙකුට කතා කරලා මස්සිනා මේ මේක මට වැඩක් නැහැ කියනකොට වැඩකුත් නැඹ ගිහිල්ලා කියපන් කියලා. ඊට පස්සේ කිව්වා දැන් මම නෙබන් අහුවෙන්නේ දැන් උඹ හොරගම් කරනවා කියනකොට මම අහුවෙන්නේ. ඊට පස්සේ කිව්වා නෑ පිටිපස්සේ පැත්තේ ලියලා තියෙනවා යම් තැනක අස්ථානගත වෙලා තියෙනවා නම් ගෙනත් දෙන්න කියලා ඒ වාක්‍ය දීලා උඹ ගිහිල්ලා තියපන් කියලා. උඹ ඇයිස්සේ මං කොහොම අහන්න එපා. ඒ නිසා සාමාන්‍ය ජීවිතේ වැඩ නෙවෙයි අපායට කියන්නේ. යම රජුරවන්ට කතා කරලා කියන්න පුළුවන් සතිය තියෙන මිනිහා. ඒ නිසා ඔය අඩු අවතක් හේතු කරලා තියෙන මේ සතිය කියන එක ඒක බොහොම පළල් අඬුවක්. මුන්ටට කට ඇරෙනවා. ඕන දෙයක් අල්ලගන්න. පොඩි පොඩියට කට ඇරෙන එකක් නෙවෙයි අඬුව මේ සතිය කියන්නේ. පොඩියට කට ඇරෙන එක නම් පොඩි දේවල් නේ අහුවෙන්නේ මේක ඇරෙනවා 8080ට. අල්ලතැගේ ඕන දෙයක්. ඒ නිසා පන්දි ස්වාමීන් වහන්සේ කියනවා බුදු පන්දි ස්වාමීන් වහන්සේ එයාගේ නැන්දලා මාමලාගේ දරුවෝ දෙන්නෙක් විවාහ වෙලා. දරුවෙක් දරුවෝ දෙන්නෙක් ඉඳදී සයිඩෝ දැකලා තියෙනවා. දැක්කම පැනලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ වරින් වරින් වරින් වරින් කියලා කතා කරනවා. කතා කරලා පස්සේ තින් හරක්ෙක් මරන්න ගෙනියනවා වගේ තමයි සයිඩෝ ගාවට යනකොට කියලා තියෙනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඉන්න බෑ භාවනා කරන්න බබාලා දෙන්නෙක් ඉන්නවා. නෑ නෑ මම නිකන් කතා කරුවේ නෑකමට විස්තර අහලිවල කෙලට කතා කරලා වළු මේ ඔබට පුළුවන් දැන් ඔය ඉලන්දාරියා ඩොමිනියා තාත් 10කට රිලීස් කරා. ඒ සයිඩ් බොහොම බලවත් ඉන්වර්සිටි තියෙන අවශ්‍යතාවය නම් පුළුවන්. හරි. කොල්ලට කතා කරලා කොල්ල උකට දවස් 10ක් නේ දාස් වෙනවා වරෙන් භාවනා කරපන්. ඉති අරෝට මොකුත් නෑර නන්ද කුමාරයා පාත්තටන පිටිපස්සේ ගියේ. ඇවිල්ලා දවස් 10 ඉඳලා ගියා. දැන් ඊට පස්සේ යනකොට උඹට වැඩක් තියෙනවා. මොකක්ද? ගෑනක දවස් 10ක් විවෘත වෙනවා. හොඳයි. කෙල්ලට කතා කරලා හරි මම අවසර දෙන්න උඹත් පාස් කරා. ඊට පස්සේ අවුරුදු 4කට දකින්න නැතුළු ජෝඩුව. ආයේ මල ගෙදරකට කොහෙද කියලා අයින්කොට මුන් දැකලා දුවනවලු දුවනවලු හැමතැන. එතකොට වරෙන් වරෙන් කරේ. ඊට පස්සේ බලු ස්වාමීන් වහන්සේ දැන් දරුවා හතර දෙනෙක් ඉවරයි. ආ වරෙන් වරෙන් පාඩි. ඉවචවලු උඹලා දෙන භාවනා කරන්න හම්බෙච්ච ඉස්සල් හම්බෙච්ච දරුවෝ දෙන්නද කීකරු භාවනා කරාට පස්සේ හම්බෙච්ච දරුවෝ දෙන්නම් කියලා. දෙන්න මූණේ මූණ බලාගත්තා. භාවනා කරා භාවනා හොඳට කරලා නෙවෙයි. දවස් 10ක් සෙන්ටර් එකේ ඉඳලා ඊට පස්සේ හම්බෙච්ච දරුවගේ පුදුමාකාර කීකරු ගතියක් පුදුමාකාර දෙමව්පියන් දරුවක් තියෙන නිසා සයිඩ් කරන මම බඳින්නේ නැහැ මේ ජීවිතේ මට උනේ උඹලා දෙන්න දාලා මේක ටෙස්ට් කරන්න මොකද මගේ නෑයෝනේ ඒ නිසා උඹලට එපා. ඔය දරුවෝ ගැන කල්පනා කරපන්. උඹලා උන් PhD දෙයි. දොස්තරකම් දෙයි. මොන මගුල දුන්නත් උන්ට හරියන්නේ නැහැ උන්ට මේ මේ බයලජ්ජාවේ හිටින්නේ නැහැ. උඹලා භාවනා කෙරුවොත් ඒකෙන් එන ভাইබ්‍රේෂන් එක නිසා බොක්කේ බබා ඉඳද්දී අම්මා භාවනා කරුවොත් දෙගුණයක් ගුණ තියෙනවා. අපේ කාලේ ඉස්සර ගියේ ගැප් පෙර හැර දෙනවා කියන්නේ. ගැප් පෙර හැර දෙනවා කියලා අම්මා සුදුවත් නැවත සුද්ධ වෙලා ගිහිලා පූජාවල් කරනවා. වහ භාවනා කරනවා. එතකොට බබේ බබාට දෙසරයක් නමෝ තස්සකේ. මොකටද? අම්මට එක සැරයයි බබාට එක සැරයයි. වේලුකටගේ නන්ද මාතාව දරුවා වදනකොට බොක්කේදී දරුවා බොක්කේ ඉඳදී සෝවාන් වුණේ. දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා සාසනය විතරයි බෑ. අපි හිතන මේ ලිංගික වැඩි මහා කුණු හරපයක්. ඊළඟ කුණු හරපෙන්නේ අපි ඇවිල්ලා තියෙන ඔය වැඩින් තමයි. ඒක ෂෝට් එකට කරතයි සතිය. මුගේ දෙලිකිටකයි කියනවා ඒක වෙනම කතාවක් මේක වෙනම කතාවක්. පන්සලේ වැඩ වෙනයි, ගෙදර වැඩ වෙනකම කියනවා සතියෙන් ওই දෙක ෂෝක් එකට ගැට ගහන්න පුළුවන්. ඒක නිසා අව탁සීරු කරන්න එපා සතිය කියන්නේ. ඒක ඕනේ වැල්ලක කරගෙන බබරයක්. ඒ නිසා සතියෙන් කරන්ඩ පටන් ගන්න දවසේ ඉඳලම මම මයි ළඟ ඉන්න දැන් මට වඳින්න ඉස්සෙල්ලා මම බැනලා දැන් හම්බෙච්ච දරුවෝ උන් බොක්කේ ඉඳලාම බලන. මං කියන්නේ ඕකොල්ලෝ මට ඕන. ඕව මගේ. උඹලා කතාද බැන්දට උඹලා වැදුවට ඕව දරුවෝ මගේ. ඕගොල්ලෝ කියලා නැත්තම් මං දන්නේ මං නිකමට කියනවා ඔය කිස්පිරෝ පන්සලේ විජිත ස්වාමීන් වහන්සේගේ පර්මියාව. නවුදුනේ විජිත ස්වාමීන් වහන්සේ. හැම අම්මව ගැප් ගත්තට පස්සේ පිළිච්චියේ. ඒ උපදින දරුවෝ අම්මා ගේට්ටුව ගාව බහිනකොට දරුවා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දොරට තට්ටු කරලා ඉවරයි. ඒ ස්වාමීන් වහන්සේ තාකත් කාටවත් කතා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ සංසේ එළියට එන්නම ටොපි ටිකක් අරගෙන අම්මා එනකොට දරුවා ඔක්කොම වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. හැම දරුවෙක්ම මේ ස්වාමීන් වහන්සේට තියෙන කනෙක්ෂන් එක බලනකොට දාන බෙදන්න ගියාම අම්මලා පැකිලෙනවා එහෙ යනවා මේ යන පොඩි උන්ට නෑරගත්ත ගිහිල්ලා ස්වාමීන් වහන්සේට බෙදනවා. හරියට තාත්තා සීයා වගේ. මෙවුවා ලස්සන දේවල්. මේක ආගමට ගන්නත් එපා මොනවාක්වත් එපා. නිකමට මතක තියාගන්න සතිය කියන එක ඕගොල්ලෝ හිතනවා වැඩිය බොහෝම ඉතිරිච්ච පැතිරිච්ච දෙයක්. විවාහයේ පුත්‍රයන්න්ට ඉන්න කාලේ සවැත් නුවර 8 8 ලක්ෂයක් හිටියලු සෙනෙක. 6 ලක්ෂයක් සෝවන්. 6 ලක්ෂයක් සෝවන්ලු මේ පොතේ කියලා තියෙනවා. ඒ වටුවාව තමයි උදේවරු මේ මිනිස්සු ගල් දොරවල වැඩ කරනවා උ වෙනවා පිට පාත බෙදෙනවා හැන්දෑව වෙනකන් ගෙත කුඹුරේ වැඩ කරලා ඉවරලා හැන්දෑවට මල් පහන් අරගෙන ජීවිතව නරඹන්න. ඒක නිසා මේ දෙක එකතු වෙන දෙයක අපි විතාම මොකක්ද කියන්නේ යුග මෙහෙවරක් කරන පිරිසක්. විශාල පිරිසකට ආදර්ශයක් දෙන පිරිසක්. ඒක නිසා මේ ප්‍රශ්න අහනකොට හිතෙන්නේ නිකන් මේ වගේ භාවනා මධ්‍යස්ථානක අහියතුන් ප්‍රශ්න නෙවෙයි වගේ. මොකටද මේ වගේ ප්‍රශ්න අහන්නේ කියලා. මේ ප්‍රශ්න වල වටහාගමක් තියෙනවා. අපි ඔක්කොටම පැවිදෙන්න බෑ. පැවිදෙන්න පින්නේ ඕනමනක් කරගන්න බෑ. ඒ නිසා විවාහ ජීවිතයේදී ගෙදර එකෙක් එකෙක් එක්ක අම්මා එක්ක තාත්තා එක්ක දරුවෝ එකෙක් භාවනා කරන ඒ ගෙදර බ්‍රහ්ම ලෝකයක් වගේ. මෙන්නිකපත කරා. හිතන්න නිකමට මුළු පවුලම භාවනා කරනකොට කොහොමද කියන්නේ? මම ඕගොල්ලන්ට කියලා යන්නම් යන්නේ ඉස්සෙල්ලා මේගොල්ලෝ දන්නවා පියල් වල්කොල මහත්තයා. මට ඊයේ වල තිබුණා මම මෙයාට පෙන්නවා. ආ ඇමරිකාව හොඳටම රිසර්ච් කරන ડોක්ටර් මේ නියුරෝසර්ජන් කෙනෙක් ගෙදරට ආවට පස්සේ ෆොටෝ එකක් අරගෙන තිනවා මම ඔබලගේ පවුලට නමක් දානවා ඒකවා මයින්ඩ්ෆුල්නස් ෆැමිලි කියලා. පවුල ඔක්කොම භාවනා කරනවා. මගේ ඊමේල් එක අර ලංකාවේ පවුල් 6කට ඇරියේ 6 6ම භාවනා කරනවා. මං කෝ අපි හිතානිද හදමු සමිතියක් භාවනා පවුලක ඔක්කොම ලබාගන්න කරනවා. අපි කොච්චර සතුටු වෙන්න ඕනද එහෙම පවුල් හයක් ලංකාවේ ඉන්නවා කියලා. වෙන කොහෙද ඉන්නේ? බ්‍රහ්ම ලෝකයක්ද? දිවි ලෝකයක්ද? මේ පළවෙනි ලෝකේ කියන එකක්ද? නැත්නම් නිසා එතනට ගියාට පස්සේ මේ බුදුරජාණන්ගේ අමාමෑණි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකෝත්තර පැත්ත විතරක් නෙවෙයි. මේ පැත්තට දේශනා කළ තියෙන කියවලා බලනකොට ඒකේ පේන කොච්චර පළල්ද කියලා අපි ඒකට හරි හිරිගඩු පිපෙනවා. අපිට හරි පැකිලෙනවා. අපි හිතන්නේ නෑ නෑ ඒකට වෙනම ඉසෝදානාලා වෙනම කරන්න ඕන එකක්. කිසිම දෙයක් නෑ ඒ සම්මුඛම රහසයි කියන්නේ. සතිය විතරයි. සන්තෝෂ වෙනවා මේ ප්‍රශ්නේ අහපු කෙනාට. හොඳයි අපි වෙලා ගොඩක් කරන් තියෙනවා. තව කීයක් තියෙනවද ප්‍රශ්න? නෑ ඉතින් හොඳයි.